ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹ පහ හැව්ලොක් ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරාධිකාරී තිමිරිගස්සාය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී අධ්‍යාපනපති ශාස්ත්‍රපති පූජ්‍යපාද වග විජිතවංශ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චබික්ක වේ ධම්මේ අප්පහාය අබම්බෝ උත්තරි මනුස්ස ධම්ම අලමරිය ඥාන දස්සන විශේෂෝ සච්චිකාතුං කතමේච මුට්ඨ සංඥං අසම්පජඤ්ඤං ඉන්ද්‍රියේසු අගුත්ත ద్వාරතං භෝජනේ අමත්සඤ්ඤුතං කුහනං ලපනං තී සදහවත් වාසනාවන්ත කාරුණික පින්නතුනි අද දවසේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඊටා වැදගත් සූත්‍ර දේශනාවක් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුර්ථ භාගයේ චක්ක නිපාතේ අරහන්ත වර්ගයේදී වැදගත් සූත්‍ර දේශනාවක් සඳහන් කරලා තිබෙනවා උත්තරී මනුස්ස ධම්ම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මහණෙනි ධර්ම හයක් ප්‍රහීන කරන්නේ නැතුව මනුෂ්‍ය ධර්මයන්ගෙන් මත්ෙහි ආර්යභාවය ගෙන දීමට සමත් ඥාන දර්ශන අපිට ලබා ගන්නට ප්‍රත්‍යක්ෂ කර ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සරලව කිව්වොත් අපිට සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරහත් කියන මගඵල ලබා ගන්නට බාධා කරන කරුණු හයක් මේ සූත්‍ර දේශනාවේ අඩංගු වෙනවා. මගඵල ලබා ගන්නට මේ කරුණු හය බාධා කරනවා නම් අපි පෘථග්ජන මිනිසු හැටියට හිතන්නට ඕන කාරණයක් තියෙනවා. මේ කරුණු හය අපේ ජීවිතයේ අනෙකුත් සෑම කටයුත්තකටමත් බාධා පමුණුවනවා, බාධාගෙන දෙනවා. ඉතින් ඒ නිසා ජීවිතේ අපි කරන ඕනෑම ක්‍රියාකාරකමක් ඕනෑම වැඩපිළිවෙලක් සාර්ථක කරගන්න නම් මේ කරුණු හය පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කරලා ඒ කරුණු 6 මගහරවාගෙන ඊට එරෙහි ඊට විරුද්ධ කරුණු ටික අපි තමන්ගේ ජීවිතය තුළ ගොඩනංවාගෙන කටයුතු කරන්නට අවශ්‍යයි. දැන් අපි බලමු අපේ ජීවිතයට බාධා පමුණුවන මගඵල ලබා ගන්නට අවශ්‍ය කරන ඥාණයට බාධා පමුණුවන මේ කරුණු හය මොනවද කියලා. පළවෙනි කාරණය යම්කිසි කෙනෙක් සිහිමුලා ඇතිව කටයුතු කරනවා නම් අන්න ඒ වගේ කෙනෙකුට මගඵල ලබා ගන්නට හැකියාවක් නැහැ. සරලව කිව්වොත් අපේ ජීවිතයේ කිසිදු යහපත් කටයුත්තක් සාර්ථකව කරගන්නට හැකියාවක් නැහැ මුලා සිහි ඇතිව කටයුතු කරන කෙනෙකුට. දැන් අපි බලමු අපේ සිහිය මුලාවටපත් වෙන්නේ කොහොමද? අපේ සිහිය මුලාවටපත් වෙන ප්‍රධානම කාරණය තමයි අකුසල් සහගත සිතිවිලි අපේ මනස ආක්‍රමණය කිරීම. අකුසල් සහගත දේවල් වලට අපේ මනස ආක්‍රමණය කරන්නට ඉඩ දෙනවා නම් අපේ සිහිය මුලාවටපත් වෙනවා. අපි දන්නවා අපේ ජීවිතයේ ප්‍රධානම අංගය මනස. ධම්මපදයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මනස තමයි සියලු දේටම ප්‍රධාන වෙන්නේ. දැන් අපි අපේ ජීවිතය පිළිබඳව කල්පනා කළොත් අපි අපේ කය ශක්තිමත් කරගන්නට කය පැහැපත් කරගන්නට කයට විවිධ අලංකාර කටයුතු කරන්නට අපි කොයිතරම් කාලයක් වැය කරනවද? කොයිතරම් මුදලක් වියපැහැදම් කරනවද? කොයිතරම් වෙහෙස මහන්සි වෙනවද? මේ සෑම දෙයක්ම කරන්නේ ඇයි? කය සූපත් කරන්න. නමුත් කයට වැඩිය මනස ඊටාම බලවත්. යම් කෙනෙකුගේ කය Taman කැමති ආකාරයට විශාලව වර්ධනය වුණා. ඒ වගේම පැහැපත් වුණත් වෙනත් ආකාරයකින් බොහෝම ලස්සන රූපයක් තිබුණා. ඒ වගේ කෙනෙකුගේ මනස සුවපත් නැත්නම්, තැන්පත් මනසක් නැත්නම්, සංසුන් මනසක් නැත්නම්, ප්‍රසාද ජනක මනසක් නැත්නම් අර රූපයෙන් ඇති වැඩක් නැහැ. ඒ රූපය නිෂ්ප්‍රයෝජන වෙනවා. ඉතින් ඒ නිසා මනස සංවර්ධනය කරගන්නට අපි විශාල ඉඩකඩක් වෙන් කරගන්නට ඕනේ. මනස සංවර්ධනය වෙන්නේ කොහොමද? මනස සංසුන් වෙන්නේ කොහොමද? තැන්පත් වෙන්නේ කොහොමද? නරක අයහපත් සිතුවිලි වලට අපේ මනසට ඇතුළත් වෙන්නට ඉඩ නොදී අපි කටයුතු කරන්නට ඕනේ. අපි සමාජ ජීවත් වෙනකොට විවිධාකාර දේවල් අපිට දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. නමුත් අපි කල්පනා කරන්න ඕනේ මේ දේ හොඳයිද, නරකයිද? මේක මගේ අභ්‍යන්තරයට ගන්නවද නැද්ද? මේක ගත්තොත් මට මොකද වෙන්නේ? ඉතින් ඒ නිසා කවුරු මොනවා කිව්වත් කවුරු අයහපතට පොළඹවන්නට අපි උත්සාහ කරත් මොන දේ දැක්කත් මොන දේ ඇහුවත් අපි ධර්මය කියන නිර්ණායකය පදනම් කරගෙන මෙන්න මේක මගේ ළඟට ගන්න හොඳ දෙයක් නෙමෙයි. මම වගේ පුද්ගලයෙක් මේ වගේ වැරදි වැඩක් කරන්න හොඳ නැහැ. මේ වගේ සිතුවිලි මගේ අභ්‍යන්තරයට ගන්න හොඳ නැහැ. මේ සිතුවිලි ගත්තොත් මගේ ජීවිතය විනාශ වෙනවා. මේ ආදී වශයෙන් අපි කල්පනා කරලා ඒ නරක සිතුවිලි වල නරක ස්වභාවය හඳුනාගෙන අපි ඒවා දුරින්ම දුරු කරලා දාන්නට ඕනේ. එතකොට මේ අකුසල් සහගත සිතුවිලි අපේ අභ්‍යන්තරයට ගලාගෙන එන්නේ නැහැ. ඒවා අපි වළක්වනවා. ඒවා අපි මගහරිනවා. එහෙමනම් ඒ වගේ කෙනෙකුට පුළුවන් තමන්ගේ සිහිය මුලා නොකරගෙන ජීවත් වෙන්න. එහෙම නැතුව අකුසල් සහගත සිතුවිලි තමන්ගේ අභ්‍යන්තරයට ඇවිදilla ඒ සිතුවිලි මගින් තමන්ගේ මනස පාලනය කරනවා නම් තමන්ව පාලනය කරනවා නම් ඒ වගේ පුද්ගලයෙක් සිහි මුලා වෙනවා. ඒ වගේ කෙනෙකුට හරිහැටි අධ්‍යාපනයක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හරිහැටි හැකියාවක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ව්‍යාපාරයක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ සියලු කටයුතු අඩපණ වෙනවා. යම් ආකාරයකින් මේ තරම් කාලයක් යම්කිසි ක්‍රියාවක් කරගෙන ගියා නම් දියුණු වෙලා හිටියනම් භෞතිකව හෝ ඒ වගේ තැනැත්තෙක් අයහපතට යොමු වෙලා ඒ පුද්ගලයාගේ සියලුම දේවල් ටික අඩපණ වෙලා යනවා කඩාකප්පල් වෙනවා ඉතින් ඒ නිසා සිහිමුලා නැතිව කටයුතු කරන එක ඊටාම වැදගත්. ඒ අකුසල් සහගත සිතිවිලි වල ස්වභාවය මනමින් හඳුනා ගන්න ඕනේ. ඒ වගේම තමයි අපේ අපේ සිහිමුලා වෙන තවත් හේතුවක්. යම් කිසි කෙනෙක් තමන්ගේ ශරීරයට අහිතකර ද්‍රව්‍ය තමන්ගේ ශරීරයට ගන්නවා නම් උදාහරණයක් හැටියට යම් කෙනෙක් මත්පැන් මත්ද්‍රව්‍ය වගේ දේවල් ගන්නවා නම් අන්න ඒ වගේ තැනැත්තෙකුගේ සිහිමුලා වෙනවා. ඉතින් ඒ නිසා මේ අහිතකර දේවල් ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්, සිතුවිලි වෙන්න පුළුවන්. මේ දේවල් අපේ අභ්‍යන්තරයට ගත්තොත් අපි සිහිමුලා වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේ කෙනෙකුට මේ ඥාන දර්ශන ලබා ගන්නට මේ මගඵල ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මගඵල ලබා ගන්න නම් මේ ඥානය පහළ කරගන්න නම් අපිට ප්‍රකෘතිමත් මනසක් තියෙන්නට ඕනේ. පිරිසුදු සංසුන් මනසක් අපි ඇති කරගන්නට ඕනේ. ඉතින් මේ පින්වත් සෑම කෙනෙකුටම එවැනි පැහැපත් පිරිසුදු මනසක් සංසුන් මනසක් ඇති කරගන්නට උපකාරවත් වෙන්නේම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මය පින්වත්නි අපි ප්‍රගුණ කරනකොට පුහුණු වෙනකොට අපිට සංසුන් මනසක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවෙනි කාරණය. දෙවෙනි කාරණය මොකක්ද? විමසුම් ඥානයක් නොමැතිකම. යම් කිසි කෙනෙකුට විචක්ෂණ සීලී බුද්ධියක් නැත්තම් විමසුම් සීලී නුවණක් නැත්තම් ඒ වගේ කෙනෙකුටත් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මගඵල ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ ඥාන දර්ශන ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මිනිස්ය මනුෂ්‍යත්වය ඉක්මවා ගිය ඒ මගඵල ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මුලින් කියපු කාරණාවට මේ කාරණාවත් සම්බන්ධ වෙනවා. අපිට අකුසල් සහගත සීලී දේවල් අපේ අභ්‍යන්තරයට එනකොට අපි විමසුම් ඥානය පාවිච්චි කරලා කල්පනා කරන්න ඕනේ මේ දේ මට අවශ්‍ය කරනවද? මේ දේ මට අනවශ්‍ය දෙයක්ද? පුද්ගලයෙක් ඇසුරු කරනකට උනත් අපි කල්පනා කරන්න ඕනේ මේ පුද්ගලයා මාව යහමාර්ගයට හොඳ පැත්තට යොමු කරන කෙනෙක්ද? එහෙම නැත්නම් නරක පැත්තට අකුසලයට යොමු කරන කෙනෙක්ද කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන්නේ විමසුම් සීලේ ඥානය. අපි හොඳ දේ මොකද්ද කියලා තෝරගන්න දක්ෂයෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා කාලාම සූත්‍රයේදී කාලාම වැසියන්ට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවා පිළිගන්න ඕනේ කුමන ආකාරයෙන්ද කියලා. තමන්ව යහමාර්ගයට ගන්නවනම් Tamanට හොඳ දේ කියලා දෙනවා නම් ඒ දේ හොඳ දෙයක් හැටියට අපි සලකන්නට ඕනේ. යම්කිසි ආගමකින් හරි දර්ශනයකින් හරි ගුරුවරයෙක් හරි පොතපතක් හරි අපිව වැරදි දෙයට යොමු කරනවා නම් තව කෙනෙකුට හිංසා පීඩා කරන්නට ඒ දේවල් යොමු කරනවා නම් අනුශාසනා කරනවා නම් කවදාවත් අපි ඒ දේවල් පිළිගන්න හොඳ නැහැ. සමහර දේවල් වල ඊටාම කුංචි తాවකාලික තෘප්තියක් තියෙන්න පුළුවන්. සමහර අය එවැනි කුඩා දේවල් විශාල කරලා මෙන්න මේ දේවල් හොඳයි මේ දෙයට යොමු යොමු වෙමු කියලා පෙන්නනවා. ඉතින් අපි දකින්න ඕනේ විමසුම් සීලේ ඥානය පාවිච්චි කරලා මේ ඊටාම කුඩා තෘප්තිමත් භාවයක් සතුටක් සැපතක් ගෙන දෙන දේ තුල ඊට වැඩිය විශාල හානියක් අපේ ජීවිතයට සිද්ධ වෙනවා මගේ මනස රෝගී කරන මගේ කය රෝගී කරන දේවල් මම කවදාවත් කරන්න හොඳ නැහැ කියලා අපි විමසුම් සීලේ ඥානය පාවිච්චි කරලා ඇති කරගන්න ඕනේ. එතකොට ඔබට මේ විමසුම් සීලේ ඥානය ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ධර්මය පදනම් කරගෙනමයි. ඔබ පොතපත කියවන්න, බණ අහන්න, හැකිතරම් ධර්මයෙන්ම පුරුදු පුහුණු වෙන්න. මේ ධර්මයෙන් ඔබ පුරුදු පුහුණු වෙනකොට ඔබට විමසුම් සීලී ඥානය ඇති වෙනවා. මම මොකද්ද කරන්න ඕනද? තමන්ගේ සසර ගමන ගැන මෙනෙහි කරන්න. අපි අතීතයේදී විවිධාකාර කුසල කර්මයන් රැස් කරලා තමයි මනුස්ස භවයක් ලබා ගත්තේ. මේ ලෝකේ ජීවත් වෙනවා අපිට වැඩිය දුක් විඳින සත්වයෝ. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් තිරිසංගත සත්වයෝ අපිට වැඩිය විශාල දුකක් පීඩාවක් විඳිනවා. ඇයි අපි තිරිසංගත සත්වයෙක් වෙන්නේ නැතුව? ඇයි මිනිස්සෙක් වුනේ? ඇයි අපි දෙවියෙක් බ්‍රහ්මියෙක් වෙන්නේ නැතුව මනුෂ්‍ය භවයක් ලබා ගත්තේ? එහෙනම් අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි අපි සාංශාරිකව කරගත්ත කුසල කර්මයන් සහ අකුසල කර්මයන්ගේ සම්මිශ්‍රණය නිසා මේ එකතුව නිසා තමයි අපේ මේ භවය කුමක්ද කියලා තීරණය වුනේ. තිරිසංගත සත්වයක් හැටියට අපි උපත ලැබුවේ නැත්තේ ඇයි? අපි සාංශාරික වශයෙන් කුසල කර්ම සිද්ධ කරගත්ත නිසා. දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන්න අපි පින් කරලා කුසල කර්ම කරගෙන නොතිබූ නිසා තමයි අපි මනුස්ස භවයක උපත ලැබුවේ. එහෙනම් මේ මනුස්ස භවය අර්ථාන්විත මනුස්ස භවයක් හැටියට ගත කරන්නට අපි හැම කෙනෙක්ම කල්පනා කරන්නට ඕනේ. මටත් ඒ වගේම සමාජ ජීවත් වෙන සියලු ලෝ සතුන්ටත් යහපතක් ගෙන දෙන කවදාවත් ඒ අයට හානියක් නොවන ආකාරයෙන් මගේ ජීවිතය මං හදාගන්නවා පවත්වාගෙන යනවා කියලා අපි කල්පනා කරන්නට ඕනේ. එහෙම කල්පනා කරලා ජීවත් වෙන කෙනෙකුට හැමදාම සතුටින් යුක්තව ජීවත් වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේ තමන් කරපු කියපු සෑම දෙයක් පිළිබඳව කල්පනා කරලා සතුටටපත් වෙන්න පුළුවන්. මම කවදාවත් කාටවත් වැරද්දක් කරේ නැහැ. මම පුළුවන් තරම් පින්කම් කරා, කුසල කර්ම කරා, මගෙන් සමාජයට රටට වෙන්න ඕන යුතුයකම් ටික මම ඉෂ්ට සිද්ධ කළා. ඒ නිසා මටත් අනුන්ටත් යහපතක් ගෙන දෙන ජීවිතයක් මම මේ තාක් දුරට ගත කරලා තියෙන්නේ. මට සතුරු වෙන්න පුළුවන්. මං කවදාවත් සත්තු මරලා නැහැ. මං කවදාවත් හොරකම් කරලා නැහැ. මං කවදාවත් කාම මිත්‍යාචාරයේ හැසිරීලා නැහැ. මං කිසිම දවසක ආත්මාර්ථය සඳහා බොරුවක් කියලා නැහැ, බොරුවක් කරලා නැහැ. කවදාවත් මගේ කය ලෙඩ කරන, ඒ වගේම මනස දුර්වල කරන මත්පැන්, මත්ද්‍රව්‍ය වගේ දේවල් මං පාවිච්චි කරලා නැහැ. එතකොට මම මගේ දරුවෙකුටත් ආදර්ශ සම්පන්න ජීවිතයක් ගත කරලා තියෙනවා. මම හොඳ පියතුමේ, මම හොඳ මව්තුමියක්. මම හොඳ ගුරුවරයෙක් බවට පත් වුණා. මම සමාජයට හොඳ ආදර්ශ සම්පන්න පුද්ගලයෙක් හැටියට ජීවත් වුණා කියලා සතුටටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සතුටටපත් වෙන්නට ඔබට අවශ්‍ය කරන විමසුම් සීලී ඥානය ඔබට ලැබෙන්නේ ධර්මය නිසාමයි. ඔබ හැකිතරම් දහම් පොතපත කියවන්න. පුළුවන් තරම් බණ අහන්න, පුළුවන් තරම් යහපත් දේ කරන්න ඔබට විමසුම් සීලේ ඥානෙ ඒ මගින් පහළ වෙනවා. ඒ වගේ කෙනෙකුට සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරහත් කියන මගඵල ලබා ගන්නට හැකියාවක් ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන්වෙනි කාරණය. ඉන්ද්‍රිය දොරටු නොවසා ඇති බව. අපි දන්නවා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා ආයතන හයක් අපි ළඟ තියෙනවා. මේ ආයතන හයම මේ දොරටු හයම අපි අනවශ්‍ය ලෙස විවර කරගෙන ඉන්නවා නම් විවසුම් සීලී ඥානයකින් තොරව සීමුලා ඇතිව අපි මේවා විවර කරගෙන ඉන්නවා නම් ඒ තුලින් විවිධාකාර අරමුණු අපේ අභ්‍යන්තරයට ඇවිදලා අපේ ජීවිතය විනාශ කරනවා. එහෙම ඉන්ද්‍රිය දොරටු අනවශ්‍ය ලෙස විවර කරගෙන සිටින කෙනෙකුට කවදාවත් මගඵල ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද එයා ඇසෙන් ලබා ගන්න රූප නිසා මත් වෙලා ඉන්නේ. එයා කල්පනා කරනවා මේ ඇස් දෙකෙන් බලන රූප තමයි ලෝකය. මේ තරම් සතුටක් නැහෙනේ. ඉතින් ලස්සන ලස්සන රූප බලන්න තමන්ගේ කාලය වැය කරනවා. තමන්ගේ මුදල් වැය කරනවා. ඒ වගේම කන් දෙක පිනවන්න මේ දේවල් වැය කරනවා. ලස්සන ලස්සන ශබ්ද අහන්න, ඉතින් අපි දකින්නවා සමාජයේ ගොඩාක් අය තමන්ගේ ඇස් දෙක පිනවන්න තමයි ජීවිතයේ ජීවිත කාලය වැය කරන්නේ. කාලය යොදවන්නේ. ඒ වගේම රසවත් දේවල්, මිහිරි දේවල් අහන්න තමයි කාලය වැය කරන්නේ. තමන්ගේ මුදල් වියපැහැදම් කරන්නේ. ඒ වගේම තමන්ගේ දිව පිනවන්න, තමන්ගේ නාසය පිනවන්න, තමන්ගේ ශරීරය පිනවන්න, තමන්ගේ මනස පිනවන්න යම් කිසි කෙනෙක් ඒවටම කටයුතු කරනවා නම් ආන් ඒ වගේ කෙනෙකුට කවදාවත් මගඵල ලබා ගන්නට හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා ඒ ඉන්ද්‍රිය දොරටු තුලින් අනවශ්‍ය දේවල් තමන්ගේ අභ්‍යන්තරයට ඇවිදilla ඒ අකුසල් සහගත දේවල්, වැරදි දේවල් මගින් තමන්ගේ ජීවිතය පාලනය කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඉන්ද්‍රිය දොරටු පිළිබඳව අපි ගැඹුරින් අවධානය යොමු කරන්න ඕනේ. තමන් ඇස් දෙකෙන් රූපයක් බලනකොට මේ රූපය නිසා මගේ මනස අපිරිසුදු වෙනවද කැළඹීමටපත් වෙනවද කියලා අපි අවධානය යොමු කරන්න ඕනේ. කන් දෙකෙන් ශබ්ද අහනකොට මේ ශබ්දය නිසා තව තවත් කාමයේ වඩවනවද? මාව අකුසලයට යොමු කරන්නේ. මාව ලෝභ චේතනා, ද්වේෂ චේතනා, මෝහ චේතනා වලට තව තවත් මේ වගේ යොමු කරනවද? මගේ ධනිය විපහැදම් කරනවද? මගේ කාලය නැති කරනවද කියලා කල්පනා කරන්න ඕනේ. නාසයෙන් ගන්න ගඳ සුවඳත් එහෙමයි, දිවෙන් ගන්න රසයත් එහෙමයි, ශරීරයෙන් ගන්න ස්පර්ශයත් එහෙමයි. මේ කාරණා 6 නිසා අපි විනාශ වෙනවද කියන එක ගැන අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් සමහර අය අපේම සමාජ ජීවත් වෙන තම වැඩිම කාලයක් යොමු කරන්නේ තමන්ගේ ඇස් දෙක පිනවන්න. තමන්ගේ ශරීරයට සුවපහසු දේවල් ලබා ගන්න. තමන්ගේ කන් දෙක පිනවන්න. ඒ වගේම නොයෙකුත් ආකාරයේ රසමස උළු භුක්ති විඳින්මින් තමයි ඒ අය තමන්ගේ කාලය යොදවන්නේ. ඒවට ධනෙ වියපෑදම් කරනවා විශාල වශයෙන්. නමුත් කල්පනා කරන්නේ නැහැ මේක නෙමේ ජීවිතය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා මේ සියලුම දේවල් ඊටාම తాවකාලික දේවල්. මේවා ඊටාම මොහොතකින් විශාල දුකක් බවට පත් වෙනවා. අපි උදාහරණයක් ඇටියට ගමු. අපි කන රසවත් ආහාර. සමහර වෙලාවට අපි විශාල මුදලක් අපේ ආහාරය සඳහා වියපැහැදම් කරනවා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ නැහැ අපි ආහාර සඳහා විය පැහැදම් නොකළ යුතුයි කියලා. ඒ සඳහා වෙහෙස මහන්සි නොවිය යුතුයි කියලා අදහස් කරන්නේ නැහැ. මේ කියන්නේ ආහාරයම තමන්ගේ ජීවිතය බවට පත් කරගෙන ජීවත් වෙන අය ගැන. ඉතින් ඒ නිසා ආහාරයක් අපි ඒක විශාල මුදලක් විය පැහැදම් කරගෙන අපි සූදානම් කරගත්ත වෙන්න පුළුවන්. කඩේකින් ගත්ත ආපන ශාලාවකින් ගත්ත ආහාරයක් වෙන්න පුළුවන්. අපි ගිහිල්ලා ඊටාම රස අපි රසයි කියලා හිතන ආහාරයක් අපි ගන්නවා. ඉතින් මේ රස දැනෙන්නේ කොහේටද? අපේ කකුලට, අතට, පයට, ඔළුවට දැනෙන දෙයක් නෙමෙයි. ඇහැට දැනෙන දෙයක් නෙමෙයි. කන් දෙකට දැනෙන දෙයක් නෙමෙයි. අපේ ශරීරයේ තියෙන ඊටාම කුඩා ඉන්ද්‍රියක එක්තරා කුඩා කොටසකට දැනෙන්නේ. දිව කියන කුඩා ඉන්ද්‍රියේ එක කොටසකටයි මේ රසය දැනෙන්නේ. මේ ආහාර ටික අපි කටින් හපලා උගුරෙන් පහළට දානකොටම මේක රසවත්දයක් බවට පත් වෙන්නේ නැහැ. ඉන්පස්සේ මේක දැඩි දුර්ගන්ධයක් හමන අපද්‍රව්‍යයක් හැටියට අපේ ශරීරයෙන් බැහැර වෙලා යනවා. මේක බැහැර වෙලා යනකොට අපිට කියන්න බෑ මෙන්න මේ සඳහා මේ ටික සඳහා මම මේ තරම් මුදලක් වියපැහැදම් කරා. මේ තරම් කාලයක් කැප කරා. මේ තුරා මේ තරම් දුරග්‍යවාගෙන ආවා මේ වගේ විශාල භෝජන ශාලාවක ආපන ශාලාවකින් තමයි මං කෑවේ. එතන ඉඳගෙන තමයි මම කෑවේ කියලා අපිට කාටවත් කියන්න හැකියාවක් නැහැ. ඒවා සුන්දරයි කියලා අපි නැවත තියාගන්නෙත් නැහැ. ඒ සියලු දේවල් අපද්‍රව්‍ය හැටියට බැහැර කරනවා. එහෙමනම් කල්පනා කරන්න අපි කොයිතරම් කුඩා මොහොතකද මේසා විශාල දුකක් වින්දේ. මේසා විශාල මහන්සියක් ගත්තේ ඊටාම කුඩා දෙයක් සන්තරපණය කරන්න. මේක සදාකාලිකව තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට අවශ්‍ය තරම් වෙලාවක් තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හිතමු මේ කන කෑම ටික අපි විනාඩි 10ක් අතේ තියාගෙන උත්සාහ කරනවා කියලා. අපි මේක හපලා විනාඩි 10ක් හප හප ඉන්නකොටම මේක බොහෝම නීරස අමිහිරි දෙයක් හැටියට තමයි අපිට දැනෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට වෙන්කර මුදල පිළිබඳව කල්පනා කරලා ඒ සඳහා ගත්ත වෙහෙස මහන්සිය පිළිබඳව කල්පනා කරලා අපිට සතුටටපත් වෙන්නට හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ ඉන්ද්‍රිය දොරටු හයෙන්ම ගන්න අරමුණු මගින් අපේ මනස අපවිත්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා විමසුම්ශීලී ඥානය ඇති කරගන්න ඕනේ. ඒ වගේම සිහිබුද්ධිය යුක්තව ජීවත් වෙන්න ඕනේ. මම මොනවද මගේ අභ්‍යන්තරයට ගන්නෙ? මේ ආයතන හයෙන් ගන්න අරමුණු මොනවද? ඒ අරමුණු ලැබෙන ඒවා හොඳ ඒවද? නරක ඒවද? නරක ඒවා නම් මම ඒවා බැහැර කරනවා. හොඳ දේවල් නම් මම ඒවා තවදුරටත් තියාගන්නවා, වර්ධනය කරගන්නවා කියලා අපේ කල්පනා කරන්නට ඕනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරවෙනි කාරණය. මේ කාරණය නිසා අපිට මගඵල ලබා ගන්නට අවශ්‍ය කරන ඥානය පහළ වෙන්නේ නැහැ. මොකද්ද හතරවෙනි කාරණය? අපි ගන්න ආහාරයේ පමණ නොදන්නා බව. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරා භෝජනේ අමත්ඤ්ඤුකම්. අපි ආහාර ගන්නකොට ආහාර ගන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය පුහුදුන් පුද්ගලයෝ රසවත් ආහාරයක් තියෙනවා නම් සුවඳ හමන ආහාරයක් තියෙනවා ඒක වැඩියෙන් බෙදාගෙන අනුභව කරනවා. තමන් අකමැති ව්‍යංජනයක් නම් තියෙන්නේ අකමැති ආහාර නම් තියෙන ඉදාට ඊටාම කුඩා ස්වල්පයක් අරගෙන ආහාරයට අරගෙන ජීවත් වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? අපි දවසකට ටිකක් කන්නත් තවත් දවසකට වැඩියෙන් කන්නත් මොකද්ද මේ ඇති කරගත්ත කාරණේ. අපි මනසෙන් ඇති කරගත්ත අරමුණක් මේ දේ රසවත් මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා. එතකොට ආහාරයේ එවැනි ගුණයක් නැහැ. අපි හදාගත්ත ගුණයක් තමයි ඒ ආහාරය තුල තියෙන්නේ. තවත් කෙනෙක් රසවත් කෑමක් තවත් කෙනෙකුට නීරස වෙන්න පුළුවන්. ආහාරය එකම රසයක් හැම දිනාටම ගෙන දෙනවා නම් සෑම කෙනෙකුටම එකම රසයක් ලැබෙන්නට ඕනේ. තවත් කෙනෙක් බොහොම කැමැත්තෙන් කන ආහාරයක් තවත් කෙනෙක් පිළිකූ කරන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ ශරීරයට හිතකර ආහාරයක් තවත් කෙනෙකුගේ ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. එහෙනම් ඒ ස්වභාවය ඇති උනේ කොතනින්ද? අපේ මනසෙන් ඇති කරගත සාධකයක් ඒක. ඒ නිසා ආහාර ගන්නා විට අපි ආහාර ගන්න ඕනේ කුසේ ප්‍රමාණයට. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ආහාර ගන්න ඕන ප්‍රමාණය අපි කොතනින්ද නවත්තන්නේ? Taman ආහාර අරගෙන නවත්තන්න ඕන තැනක් තියෙනවා. තවත් බත් පිළු හතරක් පහක් කන්නට ඉඩ තියන්ලා ආහාර ගැනීම නවත්තනවා. මොකද අපේ වතුර බොන්නට ඕන ඊට පස්සේ වතුර අපේ ආහාරයේ ජීර්ණය කරන්නට අත්‍යවශ්‍ය කරන සාධකයක්. ඉතින් සමහර අය මේ භෝජනයේ ප්‍රමාණය දන්නේ නැතුව ආහාර අර ගැනීම නිසා අද කායික වශයෙන් රෝගී පුද්ගලයෝ බවට පත් වෙලා ඉන්නවා. විශාල බෙහෙත් ප්‍රමාණයක් ආහාර වගේ ඒ අයට ලබා ගන්නට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ආහාරය අඩු කරලා බෙහෙත් වැඩි කරගන්න සිද්ධ වෙලා තියෙනවා භෝජනයේ ප්‍රමාණය කුඩා කල පටන්ම නොදැන කටයුතු කිරීම නිසා. ඉතින් ඒ නිසා අපි ආහාර ගන්න ඕන ඖෂධ ගන්නවා වගේ. අපි දොස්තර මහත්තයාගෙන් බෙහෙත් ගත්තට පස්සේ දොස්තර මහත්තයා අපිට බෙහෙත් දෙන්නේ කොහොමද? බෙහෙත් පෙති 10ක් 15ක් දුන්නට ඒකේ નિયમિત ප්‍රමාණයක් දක්වනවා. මාත්‍රාවක් දක්වනවා. උදේට පෙති දෙකක් බොන්න, දවල්ට පෙති දෙකක් බොන්න, රැයට එක පෙත්තක් බොන්න. මේ ආදී වශයෙන් අපිට වෙන් කරලා සටහන් කිරීමක් කරලා තමයි අපිට බෙහෙත් ටික දෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි ආහාර ගන්නත් ඕනේ. ඒ කියන්නේ සෑම අවස්ථාවකදීම වේල් තුනටම අපි එකම ප්‍රමාණයෙන් ආහාර ගන්නෙ නැහැ. විශේෂයෙන් වික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ විකාල භෝජනා කියලා ශික්ෂාපදයක් පැනවුවේ. මේ රාත්‍රී කාලයේ ආහාර වෙනදීම තුලින් විවිධාකාර රෝගී තත්වයන්ට වික්ෂුන් වහන්සේලා පත් වෙන්න පුළුවන්. ඒ වගේම සමාජීය ගැටලු රාශියක් ඒ මගින් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ආහාර ගන්න ප්‍රමාණය පිළිබඳව තම තමන් අවබෝධ කරගන්නට ඕනේ. අධිකව ආහාර ගැනීම තුල අපි රෝගී පුද්ගලයෝ බවට පත් වෙනවා. එවැනි රෝගී බවට පත් වුණාට පස්සේ මේ මගඵල ලබා ගන්නට අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? අපි දන්නවා භාවනා කරන්න ගියාට පස්සේ ඒ වගේම බුද්ධ වන්දනාවක් සිද්ධ කරන්න ගියාට පස්සේ බොහෝ අයට බිම වාඩි වෙන්න හැකියාවක් නැහැ. තමන්ගේ ශරීරයේ පවතින ස්ථූලතාවය නිසා ඒ වගේම විවිධාකාර ඉන්ද්‍රියන් වල පවතින විවිධාකාර රෝගී තත්ත්වයන් නිසා වැඩි වේලාවක් බිම වාඩි වෙලා ඉන්නට හැකියාවක් නැහැ. සමහර අයට වැඩි වේලාවක් තියා පොඩි වේලාවක්වත් බිම වාඩි වෙන්නට හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා මේ ධර්මය පුරුදු පුහුණු කරන්නට ඒ රෝගී තත්වයන් බාධාවක් වෙනවා. මොකද අපේ ශරීරයේ යම් ඉන්ද්‍රියක යම්කිසි රෝගයක් තියෙනවා නම් ඒ රෝගයට තමයි අපේ අවධානය යන්නේ. එතකොට අවධානය රෝගයට යනවා අපේ මනස දියුණු කරන්න, සතිය දියුණු කරන්න, අවධානය යොමු කරන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආහාරයේ ප්‍රමාණය දැනගෙන අපි කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම ආහාරයේ ප්‍රමාණය වගේම අපේ ශරීරයට ලබාගත යුතු අපේ ශරීරයට කැප අපේ ශරීරයට සුදුසු ආහාර මොනවද කියන කාරණය පිළිබඳවත් අපි අවධානය යොමු කරන්නට ඕනේ. සමහර වෙලාවට අපි අපේ ශරීරයට සුදුසු නැති ආහාර අරගෙන රෝගීන් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ආහාරය පිළිබඳව සැලකිලිමත් වීම ඊටාම වැදගත් කාරණයක්. මගඵල ලබන්න නම් මේ භෝජනයේ ආහාරයේ ප්‍රමාණය දැනගෙන අපි කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම පස්වෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුහනා කියන කාරණය. කුහනා කියන වචනේ තේරුම රැවටීම. මා මුලින් කිව්වා මේ සූත්‍ර දේශනාව වික්ෂූන් වහන්සේලාට දේශනා කරපු සූත්‍ර දේශනාවක්. නමුත් ගිහි ඔබට ගන්නට පුළුවන් විශාල ආදර්ශ ප්‍රමාණයක් මේ සූත්‍ර දේශනාවේ අඩංගු වෙනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව ඉතාම හොඳින් අපි ශ්‍රවණය කරලා තේරුම් ගන්නට ඕනේ. කුහනා කියන කාරණේ තේරුම රැවටීම. මේ කුහනා කියන කාරණයට අදාළ කාරණා තුනක් තියෙනවා. මේක අපිට කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි කාරණය පච්චය පටිසේවන කුහනාව. යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ප්‍රත්‍ය පිළිගැනීම සඳහා යම්කිසි ආකාරයෙන් දායකයන් රැවටීමට පත් කරනවා නම් අන්න ඒකට අපි කියනවා පච්චය පටිසේවන කුහනාව කියලා. දෙවැනි අංගය සාමන්ත ජප්පන කුහනාව. ඒකෙන් අදහස් කරන්නේ තමන් ළඟ නැති ගුණයක් පෙන්නලා දායකයා පැහැදීමට පත් කරලා ප්‍රත්‍ය ලබා ගැනීම. තුන්වෙනි කාරණය ඉරියාපත sannisita කුහනාව. තමන් යනවා වෙන්න පුළුවන්, එනවා වෙන්න පුළුවන්, මේ වගේ ඉරියව්වකින් මහා ජනතාව නැත්තම් දායකයෝ පුදුමයට විස්මයට පත් කරලා ප්‍රත්‍ය ලබා ගැනීමට කියනවා ඉරියාපත sannissit කුහනාව කියලා. ඒතකොට මේ කාරණා තුනේදීම බලාපොරොත්තු වෙන්නේ වැරදි ආකාරයෙන් ප්‍රත්‍ය ලබා ගැනීම. ඉතින් වික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රත්‍ය සඳහා කිසිම ආකාරයකින් දායකයන් රැවටීමට වංචාවට පත් කරන්න එපා. තමන් ළඟ නැති ගුණයක් කවදාවත් පෙන්වන්න උත්සාහ කරන්න එපා. තමන්ගේ ඇතුළාන්තයේ පවතින ස්වභාවයෙන් තමන් ජීවත් වෙන්න. ධර්මයට එකඟව ජීවත් වෙන්න. ඒ නිසා කිසිම ආකාරයෙන් කිසිම කෙනෙක් දායකයන් විශේෂයෙන් රැවටීමටපත් කරන්න එපා. මේ ප්‍රත්‍ය පිළිගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ කාරණා ගණනාවක් වික්ෂූන් වහන්සේලාට දේශනා කළා තියෙනවා. ඉතින් යම්කිසි වික්ෂූන් වහන්සේ නමක් දායකයන් රවටන චේතනාවේ උන්වහන්සේට පුළුවන් Taman ගමන් කරන ස්වභාවයට වෙනස් ආකාරයෙන් මිනිස්සු දායකයෝ ප්‍රසාද ජනක තත්වයට පත්කරන්න ඕනේ කියලා කල්පනා කරලා හෙමින් ඇවිදින්න පුළුවන්. ඒ වගේම ඉඳුරන් වෙනස් ආකාරයකින් තියාගෙන ඉන්න පුළුවන්. තමන් පරිහරණය කරන වාජන වෙනස් ආකාරයකින් වෙනස් රූපයෙන් පරිහරණය කරන්න පුළුවන්. තමන් අදින සිවුර යම් කිසි වෙනස්කම් දක්වන්න පුළුවන්. මේ සෑම දෙයකින්ම ඒ භික්ෂුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මහජනතාව දායකව රැවටීමට නම් ඒකට අපි කියනවා කුහනාව කියලා. ඒතකොට මේ සෑම දෙයක්ම කරන්නේ ඇයි මේ භික්ෂුන් වහන්සේ තමන්ට වැඩියෙන් ප්‍රත්‍ය ලබා ගන්න. තමන් අඩුවෙන් පරිහරණය කරනවා කියලා පෙන්වමින් ඒවට කැමති නෑ කියලා පෙන්වමින් ඒවා ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන්නේ ඇයි වැඩි වැඩියෙන් ඒවා නැවතත් ලබා ගන්නට. ඒ නිසා බුදුරජාණන් වහන්සේක කුහනා කියලා සඳහන් කරා මේ කුහනා කිය එහෙම නැත්නම් රවටනවා කියන දේ තමන්ගේ ජීවිතය තුල තියෙනවා නම් ඒ වගේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවදාවත් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මගඵල ලබා ගන්නට හැකියාවක් නැහැ. ඒවට මේ කුහනා කියන ධර්මය විශාල වශයෙන් බාධා පමුණුවනවා. මොකද එයාගේ බලාපොරොත්තුව මිනිසු රැවටීම. ඇත්තරම රැවටෙන්නේ කවුද? දැන් අපි කල්පනා කරනවා සමහර වෙලාවට අපි වැරද්දක් කරලා බොරුවක් කිව්වට පස්සේ අහගෙන හිටපු කෙනා රැවටීමකටපත් වුණා කියලා. එයත් පොඩි රැවටීමකටපත් වෙන්න පුළුවන්. ඇත්තටම සදාකාලික වශයෙන් රැවටීමකටපත් උනේ කවුද? Tamanමයි. ඒ වගේම මෙවැනි නරක ධර්ම තියෙන වික්ෂූන් වහන්සේ නමක් කල්පනා කරනවා නම් ප්‍රත්‍ය ලබා ගැනීම සඳහා මම මහජනතාව මේ තරම් දුරට රැවැට්ටුවා මේ මිනිස්සු හරි මෝඩයි මේ අය මම රැවැට්ටුවා කියලා සතුටු වෙනවා නම් ඇත්තටම ඒ භික්ෂුන් වහන්සේ සතුටු වෙන්න ඕනේ නැහැ දුක් වෙන්නට ඕනේ තමන්ගේ ජීවිතයට තමන්ගේ අධ්‍යාත්මික ජීවිතයට විශාල හානියක් සිද්ධ කරගත්තා. තමන්ට මගඵල ලබා ගන්නට තියෙන අවස්ථාව තමයි නැති කරගත්තේ. ඒ අවස්ථාව මග හරිමින් ලෞකික සැප සම්පත් සඳහා ප්‍රත්‍ය ලබා ගැනීමක් වැරදි ආකාරයෙන් කටයුතු කිරීමක් සිද්ධ කළා. ඒ නිසා ඒ වික්ෂුන් වහන්සේගේ ජීවිතය බවට පත් වෙන්නේ මගඵල නෙමෙයි. අධ්‍යාත්මික විමුක්තිය සැනසීම නෙමෙයි. ඒ වික්ෂුන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ විවිධාකාර ප්‍රත්‍ය ලබාගෙන ඒ ප්‍රත්‍ය පරිහරණය කරමින් ලෞකික ජීවිතයක් ගෙවීම. ඒ නිසා වික්ෂුන් වහන්සේලා කල්පනා කරන්නට ඕනේ මම මේ ප්‍රත්‍ය පරිහරණය කරමින් ලෞකික ජීවිතයක් ගෙවනවද එහෙම නැත්නම් නිර්වාණය සාක්ෂාත් කරගන්නට මගඵල ලබා ගන්නට අවශ්‍ය කරන කාරණා ටික මේ ප්‍රත්‍ය පාවිච්චි කළා මම සම්පූර්ණ කරනවද කියලා කල්පනා කරන්නට ඕනේ. ඒ වගේම හයවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපට ලපනා කියන වචනේ. ලපනා කියන වචනේ තේරුම ප්‍රත්‍ය ලබා ගැනීම සඳහා මහජනතාව දායකයන් රැවටීමටපත් කිරීම. හැබැයි එතෙන්දි කරන්නේ යාම් ඊම් ඉඳුරන් පවත්වා ගැනීම තුල නෙමෙයි. ලපනා කියන වචනේදී කරන්නේ වචනයෙන් ප්‍රකාශ කරනවා. යම්කිසි දායකයෙක් යම් වික්ෂූන් වහන්සේ නමකට ජීවර වෙන්න පුළුවන්, සේනාසන වෙන්න පුළුවන්, ඒ වගේම පිණ්ඩපාත වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්, ගිලම්පස වෙන්න පුළුවන්, වෙනත් දෙයක් වෙන්න පුළුවන්. යම්කිසි දෙයක් පූජා කරන්න සූදානම් වෙනකොට මේ වික්ෂූන් වහන්සේ කල්පනා කරනවා මේ මිනිස්සුන්ව මම වැඩි වැඩියෙන් ප්‍රසාදයට ලක් කරන්නට ඕනේ. ඇයි ප්‍රසාදයට ලක් කරන්නේ වැඩි වැඩියෙන් නැවත ලබා ගන්නට? ඒ නිසා කියනවා මම මේවා වළඳන්නේ නැහැ. මට මේවා අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් කියනවා අහවල් වික්ෂුන් වහන්සේ නමක් වගේ ජීවත් වෙන වික්ෂුන් වහන්සේ නමකට මේවා පූජා කරන්න ඒ කියන්නේ ඍජුව කියන්නේ නැතුව වටින් පිටින් කියනවා තමා සිල්වතෙක් කියලා. තමා ගුණවතෙක් බව මිනිසුන්ට වචනයෙන් හඟවන්නට උත්සාහ කරනවා. ඇයි එහෙම කරන්නේ? වැඩි වැඩියෙන් ඒ දේවල් ලබා ගන්න. ඉතින් මිනිස්සු කල්පනා කරනවා, දායකයෝ කල්පනා කරනවා මේ භික්ෂුන් වහන්සේ ඉතා සිල්වත් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේවට අපේ බෞද්ධ සාහිත්‍යයේ ඕනෑ තරම් කතා පුවක් තියෙනවා. මේ පින්නතුන් අහලා තියෙනවා දාරුචීරිය හාමුදුරන්ගේ කතාව. දාරුචීරිය කියන තරුණයා නැවකින් ගමන් කරද්දී මේ නැව කැඩිලා බිඳලා යනවා. ඇඟේ තියෙන එකම වස්ත්‍රයක්වත් ඉතිරි වෙන්නේ නැහැ. නිරුවතින් මේ තනත්තාට ගොඩට එන්නට බැරි නිසා ගමට එන්නට බැරි නිසා මෙයා කල්පනා කරනවා මේ නැවෙන් කැඩිලා බිඳලා ගිය ලෑලි කැලි ටිකුත් එකතු කරගෙන කැලෙන් කඩාගත්ත ලී කැලි ටිකුත් එකතු කරගෙන වැල් ටිකකුත් එකතු කරගෙන ලී වලින් හදාගත්ත ඇඳුමක් දාගෙන මේ තැනත්තා ගමේ යනවා හිඟමනේ කෑම ඉල්ලගෙන මේ ගමේ මිනිස්සු කල්පනා කරනවා අනේ කොයිතරම් හොඳ කෙනෙක්ද කොයිතරම් හොඳ රහතන් වහන්සේ කෙනෙක්ද හොඳ රහතන් වහන්සේ නමක් වෙන්න ඇති මෙයා ඇඳුමක්වත් අඳින්නේ නැහැ. මේ ලී කෑලි වලින් හදාගත්ත දෙයක් නේ පරිහරණය කරන්න කියලා එයාට වැඩි වැඩියෙන් දන් දෙන්න කල්පනා කරනවා. එතකොට දාරුචීරිය කල්පනා කරනවා ඇත්තටම මිනිස්සු මට මෙහෙම සලකන්නේ මමත් රහතන් වහන්සේ නමක් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ මිනිස්සු මුලාවටපත් වෙනවා. ඇයි මිනිස්සු මුලාවටපත් වෙන්නේ? මිනිස්සු ධර්මයේ හරි හැටි දන්නේ නැහැ. ಗುಣධර්ම වඩන කෙනාව තේරුම් ගන්නට අවශ්‍ය කරන ඥාණය තමන් ළඟ නැහැ. ඒ නිසා මිනිසුත් මුලාවටපත් වෙනවා. ඉතින් මේ කාරණා හයේදීම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ අපිට සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මගඵල ලබා ගන්නට බාධා කරන කරුණු හයක් පිළිබඳව. ඒ කාරණා හය පිළිබඳව අපි ගැඹුරින් අවධානය යොමු කරන්නට ඕනේ. විචක්ෂණ සීලී බුද්ධියක් ඇති කරගෙන අපි කල්පනා කරන්නට ඕනේ මේ කාරණා හයෙන් මොනවද අපිට කියලා දෙන්නේ? මගඵල තියා අපේ ජීවිතයේ කිසිම යහපත් කටයුත්තක් සාර්ථකව කරගෙන යන්නට හැකියාවක් නැහැ. මේ කාරණා හය අපි ළඟ තියෙනවා ඒ නිසා Taman ළඟ ආකල්පමය වෙනසක් සැබෑ වෙනසක් ඇති කරගන්න ඕනේ නම් මේ කාරණා හය Taman ළඟ තියෙනවා නම් මේ කාරණා හය ඉවත් කරගෙන ජීවත් වෙන්න අපි කටයුතු කරන්නට ඕනේ. එහෙනම් මීට විරුද්ධ යහපත් කටයුතු හයක් අපි ළඟ හදා ගන්නට ඕනේ. මොනවද මගඵල ලබා ගන්නට අවශ්‍ය කරන ඥානය සඳහා. එහෙමත් නැත්නම් අපේ ජීවිතය සාර්ථකත්වයට පත් කර ගැනීම සඳහා අපි ළඟ ඇති කරගන්න ඕන ගුණාංග 6. අපි ළඟ මනා සිහි බුද්ධියක් තියෙන්නට ඕනේ. හොඳ සිහි බුද්ධියක් තියෙන්න ඕනේ. අපි කරන කාර්ය කෙරෙහි අවධානය යොක්තව සිහිය යුක්තව සෑම යහපත් කටයුත්තක්ම අපි සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම හොඳ නරක කුසලය අකුසලය තෝරාගෙන ජීවත් වෙන්න අවශ්‍ය කරන විමසුම් සීලී ඥානයක් ඇති කරගෙන අපි ජීවත් වෙන්න ඕනේ. තුන්වෙනි කාරණය අනවශ්‍ය ලෙස අපේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියයන් 6 ආයතන 6 විවෘත කරගෙන ජීවත් වෙන්න හොඳ නැහැ. ඒවෙන් ගන්න අරමුණු පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. නරක අරමුණු අකුසල් සහගත දේවල් බැහැර කරන්න ඕනේ. හොඳ දේවල් වර්ධනය කරගන්නට ඕනේ. ඒ වගේම ආහාර ගන්නකොට ප්‍රමාණය දැනගෙන ආහාර ගන්න ඕනේ. ಗುಣ අගුණ ආහාර දැනගෙන ඒවා පරිහරණය කරන්නට ඕනේ. ඖෂධ පරිහරණය කරනවා වගේ හිතාගෙන ආහාර ගන්නට ඕනේ. ඒ වගේම අනිත් අය රැවටීමටපත් කරන ක්‍රියාකාරකම් වෙන්න පුළුවන් වචන වෙන්න පුළුවන් ඒවා කවදාවත් පාවිච්චි කරන්න හොඳ නැහැ. තමන් ළඟ නැති ಗುಣධර්මයක් තියෙනවා කියලා පෙන්වන්නට යන්න හොඳ නෑ කවදාවත්. ඒකෙන් තව කෙනෙක් හැවටෙනවා, තව කෙනෙක් වැරදි අවබෝධයක් ලබා ගන්නවා. ඒ නිසා කවදාවත් එවැනි දෙයක් තමන්ගේ ජීවිතේ කරන්න හොඳ නෑ. මේ අදිස්ථානය අපි හැම කෙනෙක්ම මේ ජීවිතයේදී ඇති කරගමු. මේ මොහොතේ පටන් ඇති කරගමු. මේ විදිහට අපි හැම කෙනෙක්ම ධර්මානුශාසනාවක් අහලා වෙනස් වෙනවා නම් මේ සමාජය මේ රට සුවපත් කරන එක අපහසු කාර්යයක් නෙමෙයි. අපි නිවැරදි වෙලා හැම වෙලාවෙම අනුන් නිවැරදි කරන්න උත්සාහ කරමු. අපි ළඟ නැති ಗುಣධර්මයක් කවදාවත් තවත් කෙනෙක්ගේ ජීවිතය තුළ ඇති කරගන්න බෑ. ඇති කරවන්න බෑ. ඒ නිසා අපි ළඟ තියෙන අපි පුරුදු පුහුණු කරපු ಗುಣධර්මයක් අපි හැම වෙලෙම අනුන් ළඟත් රෝපණය කරන්න උත්සාහ කරමු. ඒ ඒ වගේ කටයුතු කරනකොට අපි සූපත් වෙනවා, අපිත් නිරෝගී වෙනවා, අපි සංසුන් වෙනවා, අනිත් අයත් නිරෝගී කරලා සංසුන් කරන පිරිසක් බවට පත් කරන්න පුළුවන්. මේ සමාජයත් රටත් නිවැරදි කරගන්නට අපිට ඒ තුලින් අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා අද මේ දේශනා කළේ අංගුත්තර නිකායේ චතුර්ථ භාගයේ චක්කනිපාතයේ සඳහන් වෙන උත්තරී මනුස්ස ධම්ම සූත්‍රය. අපි මගඵල ලබා ගන්න කල්පනා කරනවා නම් අපේ ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්න කල්පනා කරනවා නම් මේ බාධා කරන කාරණා හයක් පිළිබඳව අද දවසේදී මේ පින්වතුන්ට මම පැහැදිලි කරලා දුන්නේ. ඒ නිසා ඒ කාරණා හය මගහරවාගෙන ඊට විරුද්ධ කාරණා හය තමන්ගේ ජීවිතය තුළ රෝපණය කරගෙන අපිත් නිවැරදි වෙමු මේ සමාජයත් රටත් නිවැරදි කරගන්නට අපි උත්සාහවන්ත වෙමු කියන අදිස්ථානය මේ මොහොතේ ඇති කරගන්න. අද දවසේදී මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් පින් බලයෙන් ඔබ හැමදෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ රැකවරණය සැලසේවා නිදුක් නිරෝගී චිරජීවනයේ හැමදෙනාටම සැලසෙත්වා අවසානයේ මේ පින් බලයෙන් සෑම දිනාටම අමා මහ නිවන් සුවත් වේවා කියලා සාදු කියලා අපි සෑම දිනාම ප්‍රාර්ථනා කරමු ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කොළඹ පහ හැව්ලොක් ටවුන්හි ඉස්පතනාරාම මහා විහාරාධිකාරී ත්‍රිවිධ ශාය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී අධ්‍යාපනපති ශාස්ත්‍රපති පූජ්‍යපාද වග විජිතවංශ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තම තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු ඔබට තෙරුවන් සරණයි